ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පරණීය සූත්‍රය ඉතින් පාලියෙන්මනේ. ඒක හිමින් කියලා මම ඉතින් බද්ද පාරියන්කෙන් වාදයේන්නේ පැනිහද බලන්න කවුරුත් කියලානේ ඇඳටෝනේ හැටියට එහෙමයි. ඉතින් බද්ද පාරියන්කෙන් අඳුරට වාදේලා පරණීය සූත්‍රය කියලා අර දස දිශාවට වඩනා මෛත්‍රී එක තේනා පද 144ක්. නගරණ දිශාවේ සත්ත්ව කොටාස 12ට වඩනවා. දකුණු දිශාවේ සත්ත්ව කොටාස 12ට වඩනවා. ඔහොම දස දිශාවට වඩලා ඒ විනාඩි 10ක් විතර නොවට මම දැනෙන්නේ නැතුව යනවා. අහසේ ඉන්නවද ඇඳේ ඉන්නවද පොළොවේ ඉන්නවද මොකොත් මම දන්නේ නැහැ. හැබැයි වටේට මට ඇහැ තියාගෙන ඉන්නේ. වටේට ඔක්කොම හඳ පායලා. හඳ එළිය තමයි මම මේ ඉන්නේ කියලා වගේ සංඥාව එනවා. මේ ගයක් ඇතුලේ ඉන්නවා කියන සංඥාවක් නැහැ. ඒ විනාඩි 10ක් විතර යනකොට ඒක වෙනවා. ඊට පස්සේ විනාඩි 30ක් විතර යනවා වැඩසටහන ඉච්චරයි. එහෙම මම නිදා ගන්නවා. නිදාගන්නේ යම් විදියකින්ද පහත පාන්දර අවදි වෙන්නේ. ඇඟිල්ලක්වත් කැලේලා නැහැ නිින්ද ගිහින් තියෙන සැපේ. ඒ වාස දඟලන වයසනේ. ඒ වාසිතින් පොඩි ළමයි දඟලනවානේ. ඇඟිල්ලක්වත් අතක් පයක්වත් දෙල්ලන්නේ ඒම සමාධියෙන් නිින්ද ගියේ. පාන්දර පහත සීනෝ තියාගන්නේ ඔර්ලෝසුවේ. වෙලා වදින්න දෙතර එක පාත හැරෙනවා. එතකොට පුදුම සතුටක්. ඒ කියන්නේ අර සැපෙන් නිඳ ගියානේ. ඉතින් හරියම සතුටෙන් තමයි දවසේ අවදින්නේ. කියන්නේ නැගිටින ඉතින් ඒ කර්මී සූත්‍රය හරිබුදු වුණ පාඩයක් නැගිටින. ඉතින් පුදුම උනන්දුවකින් දවස ගෙවෙනවා. යමක් ඇහුවාන එක පාඩ මතක හිටිනවා. ඒ වගේම કોઈ වෙලාවක හිතේ දුකක් නැහැ. හැම වැඩක්ම බොහොම සතුටින් කරන්න පුළුවන්. ඉතින් ඔහම මාස ගාණක් තිස්සේ මම පුරුදු වුණා මම ඉතින් ඒ මුල් දවස්වල ඉඳලාම කියන වචනෙන් ආකාසත්තාදි ගාථා කියලා තමයි දාගන්නේ සින්දීලා අගට වචනෙන් කියනවා මට උතුම් ලෙස මහාන්දම් පුරණ තැනක් ලැබේවා එහෙම කියන <laughs> ඒ මොකද මේ මේකේ තියෙන රසය මොනතරම්ද මේක ඉතින් මහානෙලා කරනවා නම් කොච්චර මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා හිතට ඇති වෙනවා ඒ නිසා දෙවියන් අර තින්දියල ඉතර ඒගයි තාපේකට දන්නේ. ඒක කියලා තින් මං කියන මන්ට උතුම්ගේ සමහර දම් පුරන්න තැනක් ලැබේවා. කොහොම ඉන්නකොට මගේ හිත කුරුදු කරා හිත ඉබේම කියවනවා. මගේ ධානන් වහන්සේ මට බොහෝම ආදරේ නේද මට යෙන් වෙලා ඉන්න පුළුවන් දැස් කියලා. ඉතින් හිතනවා ආ මට පුළුවනි. මං යාගියලා දෙන්න මල්ලා දෙන්න අක්කලා මට හරි ආදරේ නේද මට යෙන් වෙලා ඉන්න පුළුවන්ද? ආ පුළුවනි. මට ගමෙන් ඈත් වෙලා කැලෑව තියෙන හිත පුළුවන්ද? ආ පුළුවනි. මට වික්ෂුන් ස්වාමීන් වහන්සේලා ඉන්න තැනක දරදී ඇදලා වතුරු උකලා දීලා පඳු උණු කරලා දීලා වත්තිලියක් කරලා භාවනා කරගන්නවා පුළුවන්ද? ආ පුළුවනි. මට කෑම මන් නම් ඉතින් කැලේ කොටියක් හරියට අනුභව කරන්න පුළුවන්. ආයෙත් පුළුවන්. එකක් ගන්නවම හිතෙනවා. ඒක කවුරු කියලා නෙමෙයි. අර හිතර නිකන් මේ පෙරහුරුවක් වගේ ඇති වුණා. කොහොම ඉන්නකොට 1000ක් අපේ ආරණ්‍ය තියෙනවානේ ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා එක නමයි දෙන්නමයි කාලේ ඉන්නේ. ඒ දායකතුමා අපේ පඬිතු ස්වාමීන් වහන්සේට ගල්දුව ගිහින් කියලා දෙන අපේ ස්වාමීන් වහන්සේට තව ඕන ස්වාමීන් වහන්සේ කියවල කවුරු හරි මහාන කරගන්න කියලා. එනිසා ආරණ්‍ය කිට්ටුව ගම් එකතුනකින් ළමයි තුන් දෙනෙක් හොයාගෙන දහසිල් ගන්නලා ඉසකෙත් බාලා ගුරු ඇඳගෙන ආරන්නේ ඉන්නවා. ඒ දැක්කෙත් එනමයි අපේ ගේ ඉස්සරහින් යනවා වෙන ආරණ්‍යයකට කයින්. ඉතින් අපි අපේ ගෙදරට ඇඳවලා මේ තේ හැම ගිලම්පස දුන්නා හවස 3ට විතර. ඉතින් මේ දරුවෝ එක්කෙනෙක් වයස 10යි, එක්කෙනෙක් වයස 11යි, එක්කෙනෙක් 12යි. ඉතින් මට ඊට වැඩිනේ. මං කල්පනා කළා මටත් වයසෙන් අඩු ළමයි දැන් ලෑස්තිනේ. මං ඉතින් දැන් හිත හිතා ඉන්නවා තාම කිවිවත් නැහැ කියලා හිතාන එදා ඉතින් කල්පනාවට වැටුණා. කහෝදා දවල් කවුරුත් නැති වෙලාවක පියාණන් වහන්සේ දවල් කෑම අරගෙන වාඩිලා ඉන්නකොට මං ඉතින් වැන්දා. කිව්වද කොහෙවත් යනවා එනවද? නෑ පුතා කොහෙවත් යන්නේ. එහෙනම් අපච්චි මම ආරණේට එක්ක යන්නේ. ඒ ඇයි? මම මානෙන්න ඕනේ. <laughs> ඉතින් ටිකක් කොහොම හැපියාන ඉස්සක් දෙලා හා හොඳයි කිව්වා. ඉතින් මන්ට මලක් පිපුණා වගේ සතුට ඇති වුණා. එපා කියේ නෑ. මං කිව්වා දැම්මම යන්න ඕනේ. ඉතින් ආයෙ දැම්මම යන්නේ. මගේ අයියානේ එපා කිව්වොත් <laughs> මොකද ඒ කවුරුත් වැඩි හිටියන්න මං කී කරුයිනේ. දැන් පුතා අපි යන්න කියලා මං බේරගන්නම් හෙට උදේ අපි යමු රැස්තියලා දානෙත් අරගෙන. ඉතින් මට එදා ඉවසුම් නෑ සන්තෝෂේ. කාටවත් කිව්වේ නෑ. මගේ පුංචි අයියා කෙනෙක් හිටියා. එදා හවස මම මගෙන් අහා මල්ලි මොකද කොහොමද අපි ගිහින් වැඩකට ගියේ නැත්තේ? මම හෙට උදේ කියන්න කිව්වේ නෑ. මොකද හැන්දෑවකට කතාවක් ඒ කියලා. හැබැයි කවුරුවක්වත් මෙහෙම බාධා නොකරන බව දන්නවා. මොකද වඩා පිරිසිදුවෙන් තියාගන්න. එකිනෙකාගේ වචනයක් හිතුනොත් ඒකත් බාධාවක් නේ කියලා. ප්‍රසිතින් අපේ ධානන් වහන්සේ මේ අනිත් අනිත් ගෙවල් වලට වැඩි හිටියන්න ගමී කියලා. පහවදා උදේටින් මම ලෑස්ති වුණා. ඒකවල පුංචියට කිව්වා, ලොකෝයට කිව්වා, අක්කට කිව්වා කොටුම කියලා. ඉතින් පිටත් වුණා දානෙක් හදාගෙන තව කාණ්ඩිකුත් එකතු වුණා. ගම් පියමම් වෙනකාම කඳුළු වැටෙනවා. සන්තෝෂේ ඒ කියන්නේ මාස ගණනාවක් හිත හිතා හිටිය අදිස්ථානේ දැන් ඉස්තුණා නේද කියලා. ඉදායකින් එතකොට හිටේ ආරණ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ඉතර අනිත් ඔක්කොම අර හොද ගිහිල්ලා. ඉතින් මගේ සියාණන් වහන්සේට හරි සුහදයි පානේ ස්වාමීන් වහන්සේගේ හතර පොවටම සීල් ගන්න හොඳ උපාසක මහත්තයනේ. ඉතින් මගේ අසල්ලා ලොකු ස්වාමීන් වහන්සේගේ අතෝද කියලා කිව්වා. ස්වාමීන් වහන්සේ මේ මගේ පුතා දරුවා ස්වාමීන් වහන්සේට බහාරයි ස්වාමීන් වහන්සේ මේ දරුවා හදාගෙන මහාන කරගන්න. ඉතින් ඒ වෙලාවේ කෙටි අනුශාසනාවක් කියලා ඉතින් මම බාරගත්තා. ඊට පස්සේ ඉතින් පහවදා එදා ඉතින් මම ආධුනිකයානේ අනිත් අනිත් තුන් දෙනාත් ඒද පහවදා තමයි ආවේ ගමන ගිහිල්ලා. ඉතින් පහවදා මුළු ගමේම පිරිස ආවා. සින්දානෙත් හදාගෙන ඉතින් දවල් දාන කටයුතු වල මම පැත්තකට කැඳවලා මගේ පියාණන් වහන්සේ කියනවා පුතා මේ හදිසි තීරණයක් එන්න තිනේද? හදිසි තීරණ නම් හදිසිය වෙනස් වෙනවා. මහනුලා වෙනස් වෙන එක අපට මදිකමක් නේ. එහෙම එකක් තියෙනවා නම් අපි දැන් ආපහු ගෙදර යන් කිව්වා. මම ඉතින් වැඳගෙන කිව්වා මම මේ ආපහු යන ගමනක් නෙමෙයි ආවේ. <laughs> කියලා කාරණේ කිව්වම සාදු කාර්ය දුන්නා. ඉතින් ඊට පහුවදා මෙසකෙස් බාල දස පිළිගත්තා. ඉතින් මට උපාසකවරුන්ට දෙනවා නමක්. ඒ නමක් සඳහා සලාක ලියලා ස්වාමීන් වහන්සේ භාජනයක දාලා මට කිව්වා ඒක සලාකයක් ගන්න. මට ලැබුණා මෛත්‍රී උපාසක කියලා. මම හිතුවා මේ මෛත්‍රී වඩාව නිසා ඉතින් පහවදාම අපි කරගෙන ගියා ඒ සංඝසේ ගමනට. ඊගොඩ ගම්පහ විගොඩ. ඒ සාමන සැසනීපයක් තිබුණ ඒකට ප්‍රතිකාර ගන්න ඒ ගමට දන්ලා තිබුණ එන බව ඒ ගමේ ඒ ස්වාමීනාථගේ අයියා අයියලා කීප දෙනෙක් ඉන්නවා විදුහමකතිලාම. ඉතින් ඒ අතෝ මේ තියෙන හොඳ විවේක වත්තක් පොල් වත්තක් ඕගේ අපට කුටි තුනක් හදලා තිබුණා. අපි ගියා ඔක්කොම 6 දෙනෙක්. මමයි ලොකු ස්වාමීන් වහන්සේ අර කුඩා උපාසකවරු තුන් දෙනයි ප්‍රධාන දායකතුමයි. ඉතින් අපි ඒ කුටි වලට ගිහිල්ලා මාස හතරක් මේ කාලේ ඒ කටයුතු ලැබිලා හිටියා. ඒක නම් ඉතින් අමතක වෙන්නේ මොකද එක තත්පරයක් නිකන් ඉන්නේ නැහැ. පාන්දර 3:50ට අවදි වෙන්නේ. සෑ 8 වෙනකන් අපිට තියෙන අනිවාර්ය දිනචරියාවක්. අය මොහොතක්වත් මේ නිකරුණේ නැහැ. ඒ එළියට ඒ කාලසටහන ගෙන යනවා. උදේ පාන්දර ඒ වෙලාවට ආදීලා හතරේ ඉඳලා පහට බද්ද පරියන්කෙන් භාවනා කරන්න ඕනේ. 5ට බුද්ධ වන්දනා කරන්න ඕනේ. එතන විනාඩි 15ක් භාවනා කරන්න ඕනේ. 6ට වතාවක් කරන්න ඕනේ. 7ට සීල් දානේ හේනාදායකෝ ගිනා බුද්ධ පූජා කරන දානි ගන්න ඕනේ. කොම සුද්ධ කරන්න ඕනේ. ඊළඟට 8ට සක්මන් කරන්න ඕනේ. 9ට වතුර නාන්න ඕනේ. 10ට සිල්පාතියන්න ඕනේ. අපිත් යන්න ඕනේ ස්වාමීන් වහන්සේ පාස්යෙන් තින්ද අපරාධ වුණා භාජනේ. පින්නපාතේ ගියාම ලොකු ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට ඔක්කොටම බස බෙදෙනවා. අපට අර වැඳල වැඳල මුල් වර්ග මේ මේ මේ මුල් වැඳලා අපේ භාජන වලට දෙනවා මේ එළවලු, කලතුරු එමම જાති. ඉතින් ස්වාමීන් වහන්සේ නාඩි 15ක් විතර බණ කියනවා. අප හොඳට අහගෙන ඉන්න ඕනේ. ආපස්සට 11 වෙනකොට ඇවිල්ලා බුද්ධ පූජා කියලා දාන බෙදා හදාන වළඳලා 12 වෙනකොට ඔක්කොම ආස්තල් බස් කරලා බුදුන් වඳින්න ඕන 12ට. 12යි කාලට ඉවර 12යි කාලෙ ඉඳලා 12 අමාරණකම් ආර ස්වාමීන් වහන්සේගේ බණ අපි කියන්න ඕනේ. අර බණ දායකයන්ගේ බණ අපි කියන්න ඕනේ මේ විදිහට. ඊළඟට අය දවාට නිදාගන්නේ නැහැ. ඊළඟට පටන් ගන්නවා එක වෙනකම් කුටි සුද්ධ කරනවා. ඔක්කොම මාගල්ලේ මිලිට දාලා ඇඳ ඇතුලේ කොමිලියට දාලා සුද්ධ කරලා අවගස්සලා ඉතින් එකට පටන් ගන්නවා පොත කියන්නේ. සන්දෑවේ හතර වෙනකම් පොත කියවනවා. පැය තුනක්. පැය තුනන්නේ ඒක පැය තුනක්. දෙක තුන පැය තුනම. හත පාඩම් වෙනකම් පාඩමක් කියවනවා. පාලි භාෂාව සම්බන්ධ පාඩම් කරලා දෙන්නේ. ඒනවා හතරෙන් පහට සක්මන් කරන පැය. පහට වත් පිළිවෙත් කරන්න ඕනේ. හයට බුදුන් වඳින්න ඕනේ. බුදුන් වහන්සේලා පෙරේ කියලා එතන විනාඩි 15ක් භාවනා කරන්න ඕන මුල් කාලේ. ඉතින් සතියෙන් සතියට විනාඩි 15 20 කරා 25 කරා සතියෙන් සතියට 30 කරා 35 40 45 කියලා පැය වෙනකම් වදු පරයන්ගේ භාවනා කරන්න ගුරුදුකල වැඩි කලක් යන්නේ ඉස්සරේ. ඉතින් ඊට පස්සේ හැමදාම හතේ ඉඳලා මේ හයේ ඉඳලා හතර බුදුන් වැඳලා පිරි කියලා හතේ ඉඳලා අට බද්ධ පදයන්ගෙන් භාවනා කරන්න ඕනේ. ඉතින් අට වෙනකොට අපේ කාලසටහන ඉවරයි. කැමති නම් තව පාඩම් කරන්න හරි වැඩ කියදෙනවා. ඉතින් ඔය වෙනකොට අපේ සිල් ඇඳුම් හොඳට තෙමිලා. ඒකෙන් මේ වැඩ කරන දිගටම නමුත් කවදාකවත් gedara සිහි වෙන්නේවත් නෑදෑයන් සිහි වෙන්නේවත් මොනවාක්වත් නැහැ බොහෝම පිරිසිදුව වැඩ ගෙනියනවා. ඉතින් අපිට ඒ වෙනකොට මාස 4 ඇතුළත පැයක් බද්ද පරියන්කේ ඉන්න පුළුවන්කම තිබුණා. පැයක් බණක් කියන්න පුළුවන්කම තිබුණා. හරි දුරුතු කෝයක් ආවේ කාලේ මට කිව්වා බණක් කියන්න දාය කියලා. බණ කියලා තැනට. ඒගොල්ලෝ කිව්වා හරි වටිනවනේ. ඉතින් මම මේ කියන්නේ කියත්තට අර මෛත්‍රී භාවනාවේ තියෙන අනුසස් මාත්‍රයක්. ඉතින් ඒක දිනු කරනවා නම් කොච්චර ප්‍රතිඵල ලැබෙයිද නේ? ඒ නිසා මම මේ වෙන හේතුවක් නෙමෙයි මට ඕනකම ඇතුනේ මේ මේ ප්‍රතිපත්තිය රස විඳ ගන්න. ඒකමයි අරමුණ. ඉතින් විහි විහිදලා මෙහෙමනම් මේ පැවිදිලා මේකටම යෙදලා ඉන්නවා නම් කොච්චර වටිනවද මගේ ගුරු මහත්තුරු මාව උසස් අධ්‍යාපනයට යවන්න ලෑස්ති කරා. මං කවනේ මට එපා. මට මේ පැත්තට යන්න ඕනේ කියලා මෙහෙට ආවා. <laughs> උසස් අධ්‍යාපනයේ ගියා නම් මට ආද මහානකමක් නැහැ නේ. <laughs> කොහේ හරි එක වැඩකට ඉඳලා ඉතින් හිර වෙලා ඉඳලා. ඉතින් ඉතින් පස්සේ බැලුවාම මම ප්‍රයෝජනේ කේන්දර බාලා නෙමෙයි. මම උපසම්පදාවෙන්ද කේන්දර බාලා මේ තියෙන ලොකු ස්වාමීන් වහන්සේ ගෙන්නගෙන බැලුවාම මේකේ තියෙනවලු අනිවාර්යෙන් පැවිදි වෙන කෙනෙක් කියලා. යෝගයක් තියෙනවලු. ඒක මටත් තවත් කෙනෙක් කිව්වා අර පිටිරි බණ්ඩාර සන්නක් කියලා කියලා අපේ උඩරට ඉන්න මහත්මිය ධම්මස්ස ඇති. දවසක් එකපාරට මුණ ගැහවන වාහනයකදී මගෙන් මූණ බාලහා හා ස්වාමීන් වහන්සේගේ කේන්දරේ මතකද මොකද මතකයි කියන්නේ ඉතින් කිව්වහම කිව්වා අනිවාර්යෙන් ওই ලකුණු තියෙනවා නම් කිහිව ඉන්නේ කිව්වා හතේ කොටුවේ හයේ හරි අටේ හරි ග්‍රහයෝ හතර දිනක් ඉන්නවා නම් අනිවාර්යෙන් පැවිදි වෙනවා ඉතින් මගේ හයේ කොටුවේ හතර දිනක් ඉන්න බලගත වෙලා ඉතින් අනිවාර්යෙන් පැවිදි වෙන්න උපන් කෙනෙක් කියලා එතුමත් කිව්වා. හයේ කොටියේ හරි සතේ කොටියේ හරි. අය මීන රාශිය මීන රාශිය ඉන්න බුද්ධ ගුරු සිකුරු ස්ථානේ හරි හතර දෙනා යෝග වෙලා. ඒ වගේම අර සතරින් ගినాකෝ මේ ප්‍රාර්ථනාවක් වෙන්න නේද අපි අද එහා ලෝකයෙන් මෙහා එන්න හිතනකොට කළ කුසලෙ හිතන්න කිව්වම මහාල වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඉතින් පැවිදි වෙන්නම යොමු වුණා. ඉතින් ඒක නිසා ඔය වාගේ අර ප්‍රතිපත්තියේ නැඹුරු වෙනකොට තමයි ඇත්තට ඒක රසය දෙනුනහම තමයි සමේත වැඩි යොමු වෙන්නේ නේද? දැන් කුඩා කාලේ අපි චූටි කාලේ මම ඉස්කෝලේ යන්නෙත් නෑ මම චූටි කාලේ එතකොට අපේ ඥාති ස්වාමීන් වහන්සේලා කීපනමක් හිටියා ලොකු ලොකු තැන්වල ගම්බුල්ලේ මහා නායකලා හිටියක අපේ ලොකු පියා කෙනෙක් හිටියා අපේ අම්මගේ පැත්තෙන් තව අනුරාගොඩ කියලා පන්සලක අධිපති හිටිය මගේ ලොකු අයියා වෙන කෙනෙක් නේ ලොකුම මගේ පුතා. තවත් ඒ වගේ එක්කෙනෙක් එතන හිටියා. තව හිටියා පෙතිගේ සිටියේ කියලා මාපිලේ පළාතේ. කොහොම මකුලේ මඩ කියලා තව ලොකු හාමුදුරු කෙනෙක් අපේ මාමා හාමුදුරු කෙනෙක් අම්මගේ පැත්තේ. කොහොම පස් හය නමක් හිටියා ලොකු ලොකු ඔක්කොම මේ අක්කිරි පාර්ථයේහි ස්වාමීන් වහන්සේලා ඔය දලදා මාලිගාවේ සේවා හිතන් කරන අපේ සමහර ස්වාමීන් වහන්සේලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි චූටි කාලේ ඇවිල්ලා අපේ ගෙදර තමයි නවතින්නේ බොහෝ සෙයින් අම්මා ඥාති නිසා ඒ දවසක් කියනවා අපේ පන්සලට තියෙනවා මෙච්චර තේජිද කබර් තියෙනවා කුරු තියෙනවා අපේ පවුලෙන් මේ දරුවෙක් දෙන්න මහාන කරගන්න කිව්වා ඒක මට හොඳට මතකයි. අපේ අම්මාගේ ස්වාමීන් වහන්සේට හරියට උදව් කරනවා, සත්කාර කරනවා. ඉතින් ඒ ගත්ත කරුණම කිව්වා මගේ දරුවන්ට අපායට යන්න දෙන්න බෑ කිව්වා. කතා නැතුව හඳුරු නිස්සද්ද උඩ. ඒව රැකලා අපායට යන්න දෙන්න බෑ කිව්වා. ඒතර මගේ ලොකෝ අයියා කරගෙන ගිහින් හිටියා මහාන කරන්න උගන්වන්න මාසලේ ධර්මදාජික පිරිවෙනේ. තුන් මාසයයි සිටියේ. අයියාට එපාම එලා අයියාට උකට වයස 14ක වගේ වයස කිව්වා. මේ මොකද කාරණේ මේ හැමදාම පන්සලට දාන ගේන්න යන උනේ ගෙවල් වලට. ඉතින් ගෙවල් වලට ගියාම මේ පන්සල අභිත්‍යා කියලා නේ හිතන්නේ. ඉතින් අපේ අයියා හරි ආත්මගරුත්වය ඇති කෙනෙක්. ජීවිත නිකන් නේ යනවට කැමති නෑ. හැමදාම ගේ පිටපැත්තෙන් යනවා දාන දාන සැට් එක කියන්නේ. අයියට එපා වෙලා එකක්. ඊළඟට දැන් ওই දාන පොළවල් තියෙන සංගික දාන ඔක්කොම අර ඉතුරු වෙනානේ කැවිලි කැවිලි ඔක්කොම ගේන්න ඕනේ පන්සලට. එනනම් ලොකු හාමුදුරන්ගේ ඇඳයට තියන්න ඕනේ. ඒ මන්දිරහට ලොකු හාමුදුරන්ගේ හැමදාම රාත්‍රියේ කෑම භාජනයන් ගේනවා ඩයබටික් තියෙනවා කියලා. ඉතින් ඕවා මේවා දැකලා එපා වෙලා ප්‍රයාණන්ට දැන් දුන මේ අම්පජිමයි කියන්නේ ගෙදර කියලා. ඔය කතාව මේ ළඟදී කිව්වේ මන්ට. ඉතින් ඒ වාගේ තමයි ඉතින් ඒවෙන් අපි දේරුණ ඇත්තට මේ යම් කිසි පිනක් නිසා. ඔව් දැන් ඒ මං ආරණ්‍ය ගත වුණා කියලා අපේ හිතියා අමුදුරුවරු හරියට දොස් කියලා තියෙනවා මගේ පියාණන්ටයි මේ යව්වේ ආරණ්‍යට. අපේ පන්සල් මෙහෙම තියෙද්දි අවුරුදු 20ක් විතර නැකම් මා මුණ ගැහෙන්නව තියා බැන බැන හිටියලු. ඊට පස්සේ මාව මුණ ගැහෙන්න ඕන වුණා. අනේ මං හොයාගෙන ගල්දුවටම අපේ මාමා වෙන හාමුදුරුවෝ. ඇවිල්ලා කියනවා ඉතින් තරහක් නෑ ඉතින්. අතිනේ මාමන්දිනේ. ඉතින් කියන ස්ථිරයෝ මටත් දැන් හිතෙනවා ආරන්නේ තියෙන නමුත් නම් මට වයසයි. ඒ කියලා අවුරුදු 5ක යකින් අපවත් වුණා. <laughs> ඉතින් ඒ වාග්යයකට ආරණ්‍ය කියන එක නොදන්න නිසා හර කියන තිබුණේ. ඒක මදිකමක් කියලා. දුක් ජීවිතයක් කියලා. නමුත් ආරණ්‍ය කියන එක ආධ්‍යාත්මික වශයෙන් මානසික සෝයාක් වෙන්න පුළුවන් එකම තැන. <laughs> ඒත් එක දවසක් ඉතින් මම දැන් අවුරුදු 30කට වගේ ඉස්සර කටන පින්කමකට එනවා. මමයි අපේ කැපකරු කෙනෙකුයි බස් එකේ ගාල්ලේ ඉන්න බස් එකෙන් අම්බලන්ගොඩින් නැන්ගේ කොළඹට එනවා. තව ඇත්තට මේ පාසල ලෝගාන අපේ ස්වාමීන් වහන්සේලා හතර පහ නමක් හිටියා. ඒ දුරේ ඉඳලා එන්නේ. අපි එක බස් එකේ. ඉතින් මම එක කතා නෑ මම සිටින් ඉන්න අයනේ. මම ඉන්නේ අයනේම. ඒකෝ තෝන බෙන්කරදී ඇත්තෝ තේ බොන්න බැස්සා. බෙන්කරේ තියෙන තේ බොන්න තැනක් බස් එක නවත්තලා ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා තේහෙන් දීලා ඇවිල්ලා මට කිව්වා මේ හාමුදුරුවෝ නැද්ද ගිලම් ප්‍රසවාස ගන්න. මම කිව්වා මං ගන්නවා මම ළඟ තියෙන උණු වතුර බෝතලයක් මං දැන් වැළඳුවා. ඔන කතාවට වැටුණා. ඉතින් දැන් කතා කරනවා එක මේක. ඉතින් මට කියනවා මේ තින කියන්නේ මොනවද? මම කියන්නේ හිත පිරිසුදු වීම. ඕවා මම බාරගන්නේ පින් කියන જાති නිකම් බොරු කතා. කොහොම ඉතින් ඒක මේක කිය කියනකොට ඇහවා ඇයි ආරණ්‍ය ගතුනේ මං කෝවටින් සීල රකින්න පහසු නිසා ඇයි මේ වගේ දරිද සමාජ වලස් කරන්න ඕන ඕක ඒකට සුදුසු ඒවා කරයි මම ඉතින් මේ එතකොට මේ අලුත්ගම නගරේ හරිය මං කෝවටින් මේ කුඹුරක් කරන්න කැමති කෙනෙකුට මේ නගරය ඇතුලේ කුඹුරක් කරන්න බෑ කුඹුරක් තියෙන තැනකට යන්න ඕනේ ඒ වගේ ඉතින් තමන්ගේ වැඩට නිසි තැනට යන්න ඕනේ නිසා ආවා. කොහොම යනකොට ඔන්න බෙන්තර බෙන්තර නෙමෙයි ආද. අලුත්ගම පහවල යනකොට තියෙනවානේ මොරගල්ලේ අර ලොකු වංගුවක් තියෙන ඉස්කාගාර ළඟ. ඔතන බස් තුනක් එකක් වම් පැත්තේ නවත්තලා තියෙන අපේ කොළඹ යන බස් එක මැද්දෙන් යන්න හදනවා. අර එහෙන් කතරගම බස් එකක් වෙන අදී වේගෙන්. ඒකේන වේගෙන් බැලුවහම කම්පණයට වන වාහනයක් වීසි වෙනවා. එතරම් අධිවේගයෙන් යන කතරගම බස් එක ඒක එන්නේ කතරගම යන්නේ කොළඹ ඉඳලා. අපි යන්නේ කොළඹ පැත්ත රවි බස් එක මැද්දේ. අරක වම් පැත්තේ නවත්තල එකක්. හරියට අර වංගුවේ. මේ බස් එකෙන් අපේ බස් එක කම්පා වුණා. තව නූලකින් වදිනවා. ඒ කියන්නේ මං ඉන්න පැත්තේ මං අයිලෙන් තමයි ඒක වදින්නේ. ඉතින් කවුරුත් කෑලි හැවක්. කලබල වෙලා. ඒතරම් මේක ලෝක කම්පණයකට බස් එකපත් වුණා. ඉතින් ටිකක් වම ගානක් ගියාට පස්සේ අර ඒ කතා කරපු එක නමක් කියනවා ඉන් ඇති කෙනෙක් සිටිය නිසා දේරුණා හරි. මං කෝ අපිනේ තේරුණා හරි කියලා. අර මේ දුරද. ඒ වගේ තින්නේ ඇතට ඒ තමන් ප්‍රිය කරන පිළිවෙතට ගියාම ආධ්‍යාත්මික තැනසෙල ඉඳගන්න පුළුවන් නේද? එනිසා තින් අපි අරුණ මහත්තයා මහාන වෙන්න එපා. මෛත්‍රී වදන්නේ. මෛත්‍රී වදන්නේ. ඒක ආනිසංස ගොඩාක් තියෙනවා. මෛත්‍රී භාවනාවේ බොහෝම අනුසස් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය බොහොම සුළු වෙලාවක තේරුමක් ගන්නෙත් නැතුව මේක මෛත්‍රියක් කියලා හිතාන අර කරන්නේ. ඒකෙත් අර වාගේ අනුසස් තියෙනවා. ඉතින් ඒක තේරුමක් ඇතුව ගනොල කොච්චර ප්‍රයෝජනද නේ? පුළුවන් පුළුවන් පුළුවන්. මොනනම් මම මේ මෛත්‍රී වාක්‍යෙම කියන්නම් මේ සම්පින්තනේ වෙන හැටිද? අපි හැමදාම බුදුන් වඳිනකොට කියන අය. ධර්මාන් ශාස්ත්‍රාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ